මංගලිකා මහත්මිය ස්වාමීන් වහන්සේ දේරුවන් සරණයි සරණයි ස්වාමීන් වහන්සේ දැන් මගේ දැන් මට හිතිච්ච දෙයක් තමයි දැන් ඔබ වහන්සේ කිව්වනේ දැන් අපි අතක් සොලවනකොට රූප කලාප දැන් අපි අත උස්සනවා නම් ටික ටික ටික ඉස්සරහින් ඉස්සරහින් හැදෙනවා කියලා. කියන්නේ රූප කලාප සම්තතිය ඉස්සරහට ඉස්සරහින් ඉස්සරහින් හැදීම තමයි වෙන්නේ නැතුව ඒ තිබිච්ච එක යනවනේ මේ කියලා. ඒතොර ඒ අනුවම අපිට කියන්න පුළුවන් නේද දැන් ධාන උපදූපු යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් හරි කෙනෙක් අපිට හිතන්න බිත්තිය තුලින් ගියේ කොහොමද කියලා පිටු ධාන බිත්තියක් වගේ යනකොට ඒ වගේ ඒතොට ඒ බිත්තියයි ඒ පුද්ගලයාගේ රූප කලාප ඒ මොහොතේ ඒ විදිහට වෙනස් වෙවි පැවතුනා කියන එකද වෙන්නේ ඔව් දැන් විත්තියේ රූප කලාපත් ශනයක් ශනයක් පාසා දිවි දිවි යනවා. ඒ වගේම විත්තිය දැන් අපට ඒක ඝන දෙයක් හැටියට පෙනුනට ඒක ඇතුළේ ඉතා සූක්ෂම විදිහට අවකාශය තියෙනවා. එතකොට 이르දිමතා පොහුණු කරලා තියෙනවා අර තමන්ගේ රූප කොටාස අර සූක්ෂම අවකාශය තුලින් ක්‍රියාත්මක කරන්න පුහුණු කරලා තියෙනවා. එතකොට පුහුණු කරලා නිසා අපට ඝන ද්‍රව්‍යයක් හැටියට එකම වස්තුවක් හැටියට පෙනෙන බිත්තියේ අර සියුම් අවකාශය තුලින් තමන්ගේ කයේ රූප කොටාස මෙහෙවන්නට සිත මෙහෙවීමේ හැකියාව ඒ උද්දිමතාවට තියෙනවා. ඒක තමයි අර ඉර්ධිය එහෙම නැත්නම් ඉද්දිවිද ඥාන කියලා හඳුන්වන පැත්තක් ඔය. එතකොට තමන්ගේ ශරීරය කුඩා කරන්නට අවකාශයේ පළක් බැඳගෙන ඉන්න අවකාශයේ ඇවිදින්නට මහ පොළවේ කිමිදින්නට වතුර මත ඇවිදින්නට විවිධ නොඑක් දේවල් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේ එකම ද්‍රව්‍යයක් එකම විදිහට ක්‍රියාත්මක කරනවා වගේ පෙනුනට දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා හොඳට මේ පටවියාපෝ තේජෝ ආයෝ මේ ධාතුන්ගේ මූල ස්වභාවය හඳුනාගත්තාම ඒවා එක් එක් විදිහට ඒවා වෙනස් කරන්නටත් පුළුවන් ඒවට අනුරූපීව තමන්ගේ පංචස්කන්ධය වෙනස් කරන්නත් පුළුවන් ඒ කරපු කෙනා තමයි ඉර්ධි ඇති කෙනා කියලා කියන්නේ ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි භෞතික විද්‍යාව අනුව අපිට ආලෝකයේ වේගය අපිට එක්සීඩ් කරන්න බෑ කියලා කියනවනේ. ඒතොර මේ අනුව ඒතොර අපි ගමන් කරනවා නෙමෙයිනේ. එතකොට ඒ අපේ හිතෙන් පුළුවන් අපිට ඕනෙම තැනකට අපේ ශරීරයේ රූප කලාප අර වේගය ගැන හිතන්නේ නැතුව ඒතොර එහෙම වෙන්නේ නැති ඒතොර අර ඕනෙම දුරකට යන්නේ නේද ස්වාමීන් වහන්සේ දැන් ආලෝකයේ වේගය කියලා ඒ අය කතා කරන්නේ ඒ අය ඒ සම්බන්ධව ඇති කරගෙන තියෙන දැනුම් මට්ටමත් එක්කලානේ ඉර්ධිමතෙකුගේ ඥානය හැකියාව ඊට එහා මට්ටමක පවතින නිසා ඒ සාමාන්‍ය විද්‍යාඥයෙකුට පැහැදිලි කර නොහැකි දේවල් ඉර්ධිමතට කරන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ. එතකොට කියන්නේ අපි යනවා නෙමෙයිනේ ඇත්තට අර අරවා වෙනස් වීමක් නේ කරන්නේ. එතකොට සිතෙන් වෙන තැනක තියෙන දෙයක් අර වෙනස් කිරීමේ හැකියාව ඉතිමතෙකුට තියෙනවා නේද? චිත්තජ චිත්තජ රූප හැටියට දේවල් ගොඩනගන්නට පුළුවන් අර මුල් මුල් දේවල් නිරුද්ධ වෙනකොට අභිනවයෙන් අභිනවයෙන් නිර්මාණය කරන්න පුළුවන් සිතේ බලපෑමත් එක්කලා. ඒ પરම්පරාව හොසි වෙන්නේ නැතුව. එහේ ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ.